This is the second part of the previous talk. It was spilt for your convenience of listening. ඊට පස්සේ ඒ දුකට හේතු ටික තමයි මොකද්ද? මෙන්න මේ ඒ දුකට හේතු ටික තමයි නිත්‍ය හැටියට සැප හැටියට ආත්ම හැටියට මනස නිමිති හදාගන්න. එහෙම නැත්නම් මනස තුල හදාගත්ත කාම සහගත මානසිකාරය, රාග සහගත මානසිකාරය පෙනෙන දෙයට අහිති කියලා යා කරපු ගතිය. මේ හිත පැත්ත කියන කෙලෙසිට කියන්නේ සිහි කරන්න පුළුවන් සිහි කරනකොට දුක එන්න පුළුවන් පැත්තේ කෙලෙස් ටිකට ආධ්‍යාත්මික පැත්ත ටිකට කියන්නේ කර්ම භවය කියලා. කෙලෙස් ටික. හ්ම්. ඒ ටික කියන්නේ කර්ම භවය කියලා. උප්පත්ති භවය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට. මේ කෙලෙස් ටික උප්පත්ති භවයට මෝඩකමින් යාකලු. එතකොට ඔන්න සම්පූර්ණ වස්තුකාමේ නිර්මාණය වෙලා. ඔන්න දැන් වස්තුකාමයේ තියෙන තැන තමයි ඔබට දුක. ඒ වාහකය හිතේ ඇති තණ්හාව තමයි කර්ම භවයේ ක්ලේශකාරය. හ්ම්? කෙලෙස් ටික. මේ ටික මේකට පතිත කළයි වස්තුකාම කියන්නේ. දේවල් දරුවල් කියනකොටම දත යුතු වස්තුකාමය කියන තැනම සමුදය අර්ථයෙන් නෙමෙයි දුක්ඛ අර්ථයෙන් දකින්නේ. වටිනා දෙයක් තියෙනවා මට දරුවෙක් ඉන්නවා කියලා කියන දැනෙන ක්‍රම දකින්න මොකද? දුක්ඛ අර්ථයෙන්ම. ඒ ස්කන්ධ ටිකම එහෙම නැත්නම් මේ මම කියලා මේ ශරීරයේ දකින්න කවම දකින්න දුක්ඛාර්ථය. ඔය දුක්ඛ සමුදය අර්ථය දකින්න මොකෙන්ද? හිතේ තියෙන නිමිත්ත මම කියලා සිහි කරනකොට මම කියන හැඟීමත් එක්ක හිතෙන් උපන්න චිත්තජ රූපය නැත්තම් දරුවා, ගෙදර, පුතා කියලා හිතෙන් සිහි කරගන්න පුළුවන් සිහි කරනකොට වටිනාකම දැනෙන මට්ටම් ටික නිමිති ටික තියෙනවනේ. ওই ටික තමයි කර්ම භාවය. කෙලෙස් ටික. සමුදය. අවිද්‍යාවෙන් කරන්නේ හිතේ තියෙන වටිනාකම හිතේ තියෙන පුද්ගල භාවය අර විපාක පැත්තට ගැඳුවාම ප්‍රේසයේ වස්තු මත පැවරුවාම වස්තුකාමයේ නිර්මාණය වෙලා කාමභෝගී වෙලා. එතකොට වස්තුකාමයේ කියපිටන දුක, ක්ලේශකාමයේ දුක් සමුදය කියලා දරනවා. දුක්ඛ සමුදය ක්ලේශකාමයේ වෙච්ච පමණකින් නෙමෙයි ක්ලේශකාමයේ කියනකොට වෙන් කරන්න බෑ අර වස්තුව කෙරෙහිමයි මේ කෙලෙසිය පටන් වෙලා තියෙන්නේ. ඔගොල්ලන්ට කෙලෙස් කියලා නිකන් හිතේ තනියම අහුවෙන රූපෙමමයි ආසාවෙන් දිහි කරන්නේ. වස්තුවම යාතාවෙන් දිහි කරන්න කියන තැනකින් එකද තියෙන්නේ. මේ මනසේ ගතිය නෑ රූපය බලාගෙනමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධයත් උපාදානියත් එකක් නෙමෙයි දෙකක් දෙකක් වුණාට පංච උපාදානස්කන්ධය කෙරෙහිමයි මේ චන්දරාගය තියෙන්නේ. බෙන් වෙයි තින්නේ. දරුවා කියලා පෙනෙන තැන රූපේ රූපයයි ඒ අරඹ තියෙන තරණාව එකක් නෙමෙයි දෙකක්. නමුත් දරුවටමයි කරණාව. ඒ රූපෙමයි දරුවා කියලා ඔබ දකින්නේ. මෙසක රූපයක් හම්බුනේ නැත්තම් දරුවා කියන කමකට පවතින දැනක් නැහැ. දැන් අහසේ වගේ තියනවද නික මනෝමය සිද්ධියක් දරුවෙක් කියලා. රූපයක්මනේ ඔබ දරුවෙක් කියලා ආදරෙන් දකින්නේ. මේ රූපී දරුවා කියලා පෙන්වන කම කෙලෙස්. මේ ටික ස්කන්ධ ටික මේ ස්කන්ධයි කෙලස් ටික දෙක එකට එකතු වෙලා මේ දුක නිර්මාණය වෙලා තියෙන ඒකයි දුකින් සමුදය වෙන් කරන්න බෑ හොඳට දන්නවා දුක ඇතිවෙච්ච හේතුව මනසේ තියෙන කෙලෙස් සහගත ටික මේ පිරුණු පෙරතට ගවේෂණය බහලතු දෝෂය නිසායි මේ දුක ආවේ කියලා දන්නවා හිතේ තියෙන සත්පුද්ගල භාවය වටිනා වටිනා වස්තු තියෙනවා කියලා තේරෙන ගතිය සිහි කරන්න පුළුවන් ගතිය දැකපු දකින කිසිදු රූපාදී අරමුණක් මත තැබුවේ නැත්තම් තමන් නැත්තම් ඔබට දුක නිරුද්ධ වෙනවා දුකට පිහිටන්න තැනක් නැහැ විඥාණයට පිහිටන්න තැනක් නැහැ මේ කෙලෙස් භාගත පිටට පිහිටන්න තැනක් නැහැ ඔය ටික අහලා නමුත් ඕක පේන්නේ ඒ හින්දා මේ කායගත සතිය නිතරම වඩනවා. මේ ආධ්‍යාත්මික ශරීරය ගැන බාහිර ශරීරය ගැන හොඳට භෞතිකව පිහිටි සැබෑ ස්වභාවය ඉමමේව කායං යථා තිතං යථා පනීතං ධාතුකෝ පච්චවිකරේ මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි මෙනෙහි කරනවා කෙස් ලොම් නිය දත් හම්මත් නහර කියන්නේ මේ පඨවි ධාතු කියලා හොඳට පෙන්නනවා පිරිච්චෙන් තරව කියන්නේ ආපෝ ධාතු කියලා පෙන්නනවා ඒ වගේ භෞතික පැවැත්ම සතර මහා ධාතු බව හෝ කුණුප කොටස ටිකකින් යුක්ත බව හෝ පෙන්නලා කනගුණ ආහාර නිසායි හැදෙලා තියෙන්නේ කියලා බලනවා. මෙහෙම බලබල කලින් කලට මෙබඳු රූපය මම හිතින් කෙනෙක් කියලා සිහි කළ රූප පැත්තට දැපුවම මට කෙනෙක් කෙනෙක් වගේ නේද? එහෙම පිරුණාම මට දුක ගෙනත් එනවා. ඒ රූපේ කැඩුණු දවසට මට කෙනාම ඇතිච්ච දුක විඳින්න වෙනවා නේද කියලා බලන්න. මෙපදු ඇත්තක් පවතින රූපී ආනන්දය මම හිතින් ඔය රූපේ දිහා කෙනෙක් පුද්ගලයෙක් කියලා බැලුවේ නැත්තම් සත්‍ය පුද්ගලයෙක් කියලා බැලුවේ නැත්තම් ඔය රූපේ වෙනස් වෙච්ච දවසට පුද්ගලයෙක් වුණා පුද්ගලයෙක් නැසම කියන දුක මට එන්නේ නෑ නේද කියලා හොඳට බලනවා. බල බල මේ වගේ කරනවා. මම කලින් කලට අර විදිහට පෙන්නනවා. එහෙම පෙන්නකොට පෙන්නකොට නීවරණ ධර්ම අඩු වෙනවා. තව සමාධි නිමිත්තකුත් ආනාපාන සතිය බුදු ගුණ අසුඛය ආදී සමාධි නිමිත්තකුත් භාවිතා කරනවා. මෙන්න මේ විදිහට කරනකොට වෙන්නේ පෙනෙන දේ හිතන දේ දෙක එකට වෙලා පෙනෙන පෙන්නන මේ ගතිය අතහැරෙනවා ටික ටික. දැන් අද අපිට අරමුණක් එක්ක මනස සම්බන්ධ වෙන ඔය කෙලෙස් සහගත ගතිය හෝ නුවණින් යුක්ත ගතිය දෙකම තියෙන මනෝ විඥාන මට්ටමේ. මනෝ විඥාන කියන මට්ටමේ. ඔය මනෝවිඥානයේ සක්‍රිය වෙන ක්‍රම දෙකක් තියෙනවා. විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා. ඒ කියන්නේ රූප ශබ්ද ආදී කොමනෝ ආරම්භණයක් එල්බගෙනම මෙහෙම තියෙද්දිම ඇහැට පෙනෙද්දීම පෙනෙන දේ ශනිකව මනෝමය සිහි කරගෙන කෙනෙක් පුද්ගලෙක් කියලා තීරණය කළා ආපහු පෙනෙන දෙයක තියෙන ශනිකව ගනුදෙනු කරන්න පුළුවන් කමක් නරකට තියෙනවා. ආරම්මණය එහෙමම තියෙද්දි ඒකට කියන විභූත ආරම්මණය කියලා. දැන් ඔබට gedara සිහි කරන්න පුළුවන් නම් gedara ඉන්න ළමයෙකු සිහි කරන්න පුළුවන් නම් දැකපු ආරම්මණය අතහැරලා නමුත් සිහි කරගත් හැටි එතකොට ඒකට කියනවා විභූත ආරම්මණය. අරකට කියනවා අවිභූත. අවිභූත කියන්නේ දුරු වෙලා නැහැ ආරම්මණය තියෙනවා. විභූතයි කියන්නේ ආරම්මණය නැහැ. මේ මනෝවිඥාණයට ඒ තරම් හැකියාවක් තියෙනවා මෙහෙම පෙනෙද්දීම. ශනිකව මේ විදිහටම රූප නිමිත්තක් සිහි කරගෙන ඒකට නිත්‍යතප වශයෙන් ආත්ම වශයෙන් හැසිරීලා ඒක පෙනුම් දෙයට ගලපලා සිහි කරන්නේ හිතන්නේ පෙනෙන දේ එකයි කියලා පෙන්වන්න පුළුවන් ගතියක් තියෙන හිත වේගවත් කියලා. අපි හිතන කියන කරන දේවල් මේ රූප, ශබ්ද, ගන්ධ කියන අරමුණු ටිකට තබනකොට අපි රූපෙ පැත්ත නැඹුරු වෙලා ඉන්නකොට තියෙන හානිය ඔය ගෙවල් දොරවල් කැඩිලා දරුවෝ නැතිලා එන දුක නෙමෙයි කියන ප්‍රශ්නේ. මේ ආධ්‍යාත්මික කය සවිඥාන කරන ඔය ක්‍රමයට. මලමිනියක් තිබුණොත් මලමිනියක් ඇතුළට මේ විඥානය දැකගත්තු දුකක් වෙයි. මම දෙකී මලමිනියක් තියනවා දැන් මුකුත් හැඟීම් දැනීම මොනවද තියනවද නැහැ. ඒක ඇතුළට විඥානය දැසගත්තොත් සම්පූර්ණ ඒ ශරීරයේ හිතෙන් ඇඳගත්තා වගේ. ඒකට පණ දුන්නා. නැගිටිය හැකි. ඒ හිතෙන් හිතේ තියෙන චේතනාවෙන් අතපය හසුරවන්න කරන්න පුළුවන්. හිතෙන් වැඩ කළ හැකි. එතකොට කෙනෙක් කරනවා වගේ තේරෙන්නේ ඒක ඇතුළට දැසගත්ත හිතෙන් තමයි ඔක්කොම කරන්නේ. යම් වෙලාවකදී විඥානය එකෙන් එළියට આવොත් හිත තියෙනවා නමුත් හිතට මේ කය Taman කියලා තේරෙන්නේ දැනෙන්නේ ඒ වගේ මේ සිහි වෙන අරමුණු බාහිර ස්පර්ශ ආයතන හයට තබන්න එපා කියලා කියන්නේ. තබනකොට අපි පෙනෙන රූප පැත්තට නැඹුරු වෙනවා කියලා මෙහෙම කියුණාට ආධ්‍යාත්මිකයෙන් කළා තියෙන්නේ මොකද්ද? මේ හිත කයට දැසගෙන ඇහැ සංඥානක කරලා බලලා ඉන්නේ. කෙලිම වෙන බලන්න ක්‍රමයක් නැහැ. රූපේ බලන්නේ අපි කොහොමද ඇහෙන්නේ ඇහැ බලන්න මේ තියෙන රූපාරම්මණය හිතෙන් අරමුණු කළා විඥානයේ මේ කයට බැසගත්තාමයි ඇහැ හැදෙන්නේ එහෙම හැදුනහමයි රූප වෙන්නේ ඒ හිත බැස ගන්න වාරය ගන්න මේ මුළු කයම තමන් වෙලා තියෙනවා මේ කය කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වකින් තමාව දකින්න පුළුවන්. තමාට හතර ඉරියව්වක් දක්වන්න පුළුවන් මට්ටමේ මේ කයකින් තමන්ව දකින්න තා කාමවචරය. යම් කලක ඔය පෙනෙන සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ සිහි වෙනකොට සිහි වෙන සිහි වෙන වාරයක් ගන්න පුළුවන් තරම් බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නව ඉන්න අය ගැන හිතන්නේ කියලා බාහිරයට යන්නේ නැතුව අනිත් පැත්තට ප්‍රතිශෝත ගන්න මම කෙනෙක් කියලා තේකලට ඇස් ඉදිරිය පිට දෙන රූපෙ මෙහෙම ඇත්තක් නේ බලන්න ගියොත් මෙන්න මෙහෙම ටිකක් බලන්න වෙන්නේ කියලා පෙන්නකොට පෙන්නකොට හිත පෙනෙන්න ඇහෙන්න පැත්තට නැඹුරු වීම අඩුයි කියලා කියන්නේ විඥානේ මේ කයට දැස ගන්න ප්‍රවණතාවය යම් දවසක් තියෙයි ඔබ කාමෙන් මිදුණා කියලා කියන්නේ මේ කබලින්ක ආහාරයෙන් යුක්ත මේ සවිඥානික කයේ තමන්ව දකින්නේ තමන්ට හතර ඉරියව්වක් පනවන්න පුළුවන් මේ කයක් දකින්නේ හැබැයි ඒ මට්ටමට තමයි අනාගාම කියලා කියන්නේ ඒක වෙන්න නම් මෙතන ඉඳලා මේ ගනුදෙනු අයින් කරගෙන යන්න වෙනවා. ගනුදෙනු අයින් කරගෙන යන්න වෙනවා. කෙටියෙන් ගත්තොත් එකම එක දෙයක් මතකයේ තබා ගන්න හිතට සිහි වෙන හැම අරමුණක් ගන්නෙම ආපහු සසරට යනවද නිවන් දකින්නවද කියන අවස්ථා දෙකක් ඔබට තියෙනවා ඔබට කැමති පැත්තට තීරණය කරගත හැකියි. මෙතන ඉඳලා ඔබට දරුවා කියලා සිහි කරගන්න පුළුවන් නම් සිහි කරනකොට සිහි වෙච්ච පමණකින් සසරට අහු වෙලා නැහැ. තව ලෙහා ගන්නත් පුළුවන්. ඒක තමයි යන්නත් පුළුවන්. දරුවා කියලා සිහි වුණාම ඒක එහෙමම පිළිඅරගෙන දරුවා බවටම සාහවුරු කරගෙන අනේ ළමයා මේ වෙලාවේ ගෙදර මොනවා කරනවද දන්නේ නැහැ මොන විදිහට ජීවත් දන්නේ කියලා ඇලීම ගැටීම ඇති වෙන විදිහට දරුවා විදිහටම හිතින් කීින් කිරින් කරලා අතහැරියොත් අනුසෝතගාමී සෝතයන්ව ගියා ඔබට ਬਾහිර ධර්මයක් ඉන්නවා තියනවා කියන තැනකින්ම මනස නතර වෙයි මේ ජීවිතේ දරු දුක විඳින්න වෙයි සසරට දරුවෝ ගාගෙන යන්න වෙයි ඕක සසරට නගනවා දරුවා කියලා සිහි වෙනකොටම පටිසෝතකාමී. නෑ මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට ආවේ සතිපට්ඨානට යොබ යන්නේ. නෝනිය යන්නේ තත්කල සතිපට්ඨානට එතකොට. ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාරයෙන් හැදෙන සැබෑ ඇත්ත පෙන්වන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස් නහරාදී කුණු කුටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද? දැන් මේ හිතේ තියෙන රූපේ මැච් වෙන්න දෙන්නේ නැහැ. කෙනුණු පැත්තට. මම බලන්ද කියලා කිව්වා. ඒ දෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද? කියලා ඒක තර්ක කළා විතර්ක කළා ඒ පැත්තේ කෙනෙක් මම හිතන විදිහට තරුවෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා නෙමෙයි තරුවෙක්ව පේනවා කෙනෙක්ව පේනවා තේුණා නෙමෙයි මෙහෙම ඇත්තක් නේද කියලා පෙන්වුවොත් ඔන්න මේ පෙන්නකොට මොකද වෙන්නේ මෙයා වැඩ දෙකක් කරනවා අවිද්‍යාව වැඩ දෙකක් කළා වගේ සමාධිත්‍ය වැඩ දෙකක් කරනවා රූපේ ඇත්ත පෙන්නනවා මේ සිතේ උපන්න නිමිත්තේ උපාදාන වශයෙන් හැසිරෙන්න දෙයක් නැහැ මේ නිමිත්ත වැඩ දෙකක් කරනවා පෙනෙන පැත්තේ විනුණු හෝ බලන්න යන රූපයක තියෙන සැබෑ ඇත්තක් පෙන්වනවා වර්තමාන රූප නිමිත්තක පුද්ගල භාවයෙන් හිත හැසිරෙන්න දීලා තියෙන ඉඳ නතර කළා. තේරෙන්නේ? ඒ වගේ අවිඥානික වස්තුවක් නම් ජතර කියලා සිහි වෙනකොටම දැන් මොයි සිහි වෙච්ච ආරමුණ නේවාචේ නාපච්ච ගාමී ධර්මය. රැස්වීම පිණිස පවතින්නේ නැහැ අස්වීම පිණිස පවතින්නේ නැහැ මේකේ තියෙනවා gedara කියලා සිහි වෙනකොට දැන් මම යන්නේ නිවනටද සසරද කියලා දෙකක් තියෙනවා සිහි වෙනකොටම gedarama වෙලා ඒක ඇත්තම කරගෙන ගෙදරට ගේට්ටුවට ඉබ්බදාලා ආවෙත් නැහැ ගෙදරට හොරු පැනලා දන්නෙත් නැහැ කියලා ඔබ ඒක ඇත්ත කරගෙන ඒකට අනුවම හිතින් කීම් කිරින් කළොත් ගයක් බාහිර තියනවා කියන එක හදලා පංච උපාදාන ස්කන්ධයකට උපාදාන දෙලා දුක හදලා තියෙන පාරට බෙල්ල තියලා මේ ජීවිතේ තමන්ගෙන් ගේ තමන් ඉති ගේවල් දරවල් නැති කියලා උදුරගෙන කැඩිලා ඉඳ දුක හෝ තමන් දේවල් තියෙද්දි තමන් දෙයෙන් වෙන් වෙන්න වෙන දුක හෝ ඒ දුකෙන් එකක් එනවාමයි ඒ විතරක් නෙමේ දේවල් හදන්න තවරටත් යන්න වෙයි. පටිසෝතගාමී කියලා කියන්නේ gedara කියලා සිහි වෙනකොටම මම gedara කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට එන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇසුරු කරපු රූප නිමිත්තක් වර්ණ සටහනක් නේද කියලා පෙන්නනවා. පෙන්නුවට හිත සැසඳෙන්නේ නැත්තම් හොඳයි මම gedara කියලා අතුරු කරන්න මොකද්ද උළුවස්සද බිත්තියද පිළිගන්න නැත්නම් උළු ටිකද පරාලේද රීත්ද එකින් එක එකින් එක ඉන්න පෙන්නන මේක උපායයි කලාරා සම්මර්ෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ මම හිතාගෙන ගේ කියලා එකක් තියෙනවා නෙමෙයි අවකාශ ධාතුව මේ වගේ වෙන වෙනස් වූ ද්‍රව්‍ය කාරණා රාශියකින් රාශි වෙලා අවකාශ ධාතුව අවගාමයේ ඉන්න තැනක තියෙන නිමිත්තකුව ඇතිදිරිට ඇවිල්ලා තියෙන්නේ මිසක මම හිතාගෙන ඉන්න විදිහ තණ්හාවෙන් හැසිරෙන්න පුළුවන් ගයක් තියෙනවා නෙමෙයි කියලා. ඒ කියන්නේ හිතේ තියෙන දේ අරකට අර පෙනෙන දෙයට සැසඳෙන්නේ නැති විදිහට උපාය කරන්නේ. හිත හැමදාම කරන්න ඕනේ හිත දියුණුවනකොට හොඳට නෝන එනවා. ඒ වගේ ඕනම දෙයක ඕනම දෙයක අපි කියමු රත්තරන් ගොඩක් තිබුණා කියලා. වටිනාකම් අපිට අහුවෙන්නේ රත්තරන් මෙච්චර වටිනවා මෙහෙමයි මේක පටන් කරන්න ඕන කියලා ඒක ඇත්තම වෙලා හිත හිතා ගියොත් ඔන්න මේ ජීවිතේදී අනුසෝතගාමි වටිනා කියන දේ හොරු අරගත්ත දුක නැති වෙච්ච දුකත් නිදිදී නැත්තම් ඒව තියෙද්දි Tamanට බැරිලා ඒවට තණ්හයෙන් පෙරේත එක්කත් වෙන්නදී එතකොට කොහොම ගත්තත් ඒක දුක සතරක් දුකයි නමුත් අනිත් පැත්තට යන්න පුළුවන් මොකද්ද? මම රත්තරන් කියලා පෙනෙන රූපයට වටිනාකම ආරෝපණය කරලා බැලුවට ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් යුක්ත වර්ණ සටහනක් නේද කියලා බලනවා. ඒක ඇල්ලුවොත් අහුවෙන්නේ තදගතිය පටවි ධාතුනේ කියලාත් බලනවා. මේ රූපෙට වටිනාකමක් තරක විතරක් කරලා හිතන වටිනාකමක් දීලා තියෙන්නේ කෙනා කෙනාගේ මනසෙන් මිසක කලුගල් වගේ හැම තැනම ඔය රත්තරන් කියන ඒවා තිබුණොත් කලුගල් කියන එක අඩු වුණොත් කලුගල් වටේ රත්තරන් වගේ රත්තරන් කියන එක වටින්නේ නැති වෙයි අද කලුගල් වගේ ජවල් දරවල් හදන්න ගෙනල්ලා ගොඩ ගොඩ පායි නේද එතකොට ඒකත් එහෙමයි. අපි කියමු කන්දවත් බොණ්ඩවත් නැති කිසිම ආහාරයක් නැති දුර්භික් කිසිම කෙනෙකුට කන්ද බොන්න නැති දුර්භික්ෂ කාලයක් ආවෝ. ඔය රත්තරන් වලින් වැඩක් තියෙන්නේ. ඔය රත්තරන් කියන එක දීලා පොල් අඩලයක් ඉල්ල ගන්න මහත්වකටපත් වෙන්නේ නැති වෙයි. ඒ වගේ මේකේ වටිනාකමක් දීලා තියෙන්නේ මේ වස්තුවකට සතර මහා ධාතුන්ගේ මේ නොඑක් අන්තර්ගතය මත වටිනාකම කියන එක පනවලා තියෙන මනස. ඒක අවලංගු වෙනවා. වෙන විදිහට තර්ක විතරක කරලා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම වග බලා ගන්න එකද. අවිඥානික වස්තු පැත්තකින් තබන්න නොසලක හැරියත් කමන්නේ. අපේ ජීවිත බැඳිලා තියෙන්නේ සතරට හසු වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ සවිඥානික කයේ බහැර මගේ දුව පුතා කියලා සවිඥානික වස්තු ගැන තමයි අපේ බැඳීම තියෙන්නේ. පුත්තහවත්තු මනස්ථාන. සතරම් කන්දක් තිබුණා දරුවෙක් කිව්ව දරුවට අසනීපයක්මොත් ඒ දරුවා වෙනුවෙන් අර ඔක්කොම ටික අපි අයින් කරනවානේ. නේද? ඒක කොහොමද හරි මොනවා හරි දෙයක් කළා හරි දරුවා කොට ගන්න කියලා උත්සාහවත් වෙනවා නේද? නම් රත්තරන් කියන එකට වඩා වටිනවා නම් දරුවා නැත්තම් සවිඥානික බව එතන තියෙන ආත්ම දෘෂ්ටි ගැලවෙන විදිහට බලන්න ඒක බලන්න පහසුයි. ඒක බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන කායගත සති හැම වෙලාවෙම පරසත්තරන් වා පරපුක්කලන් වා කියන බාහිරයක්. ආධ්‍යාත්මික මේකයි අත්ථීමස්මින් කායේ කේසලෝමන කතන්තා කියලා මේ ටිකක් දෙන්නේ. ආනාපාන සතිය වගේ කමඨහනක් සති නිමිත්තේ නාසය කෙලවර හෝ තොල් දෙකව හිත තබාගෙන ආනාපාන සතිය වගේ කමඨහනක් වඩන්න. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරගෙන හොඳ සීයෙන් හොඳ වමනාවෙන් සත්‍ය නිමෙත් හිත තියාගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බවට නුවණින් ඉන්නවා. එහෙම හිතියට ඔන්න ධන්නේම නැහැ හිත අහකට යනවා. අහකට ගියාම මොකද කරන්නේ? ආපහු මතක් කරලා ගන්නවා. ආයෙත් අර විදියට බොහෝම සිහියෙන් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත වඩනවා. ඒ වගේ වෙලාවට Tamanට එක එක දේවල් සිහි වුණත් ඒව මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැතුව අරමුණ නොසලකා හැරලා සමත නිමිත්ත ටිකක් ආශ්‍රය හිත දුවන ගතිය අඩු වුණාම ඔන්න සිහි වෙන ආරමුණ ගොඩාක් දුරට තියෙන්නම සිහි වෙන්නම හිතේ හිතේ කතා කරන ඒවා තව පුද්ගලයේ සත්වයේ එක්ක ඒ කතා කරපු කියපු නිමිත්තක් ගන්නවා යාළුවෙක් කියලා සිහි වුණොත් යාළුවට කියපු කරපු දෙයක් සිහි වෙනකොට යාළුවා කියන එක අරගෙන ඒක ඇත්තම වෙලා යාළුවා බව තහවුරු වෙලා යාළුවෙක් ඉන්නවමයි කියන හිත හිතන්නේ නැති විදිහට යාළුවා කියලා Tamanට සිහි කරගන්න පුළුවන් දේ පිනෙන දෙයට අයිති නෑ. පිනෙන දේ කවදාවත් මම හිතාගෙන ඉන්නේ යාළුවා කියන ආත්ම සංඥාවට අයිති නෑ. කියලා මේ දෙක වෙන වෙන විදිහට පෙන්නනවා. Taman හොඳටම දන්නවා ඇයි මෙහෙම වෙන වෙන්න හිතන්නේ කියලා. පෙනෙන දේට හිතේ තියෙන ආත්ම සංඥාව ගැළපුවොත් ගැළපුණොත් නිර්මාණය වෙනවා දුක. දුක දන්නවා දුක ඇති වෙන හේතුව දන්න හින්දාමයි දුක නැති වෙනවා මේ හිතේ තියෙන කෙලෙස් සහගත නිමිත්ත පෙනෙන දෙයට ගැළපුණේ නැත්තම් ඒ පෙනෙන වස්තුව විපරිණාම වෙච්ච දවසට මට දුක් විඳින්න හේතු හැදෙන්නේ නැහැ කියලා දුකේ Nirodhi දන්න හින්දාමයි රූපේ ඇත්ත පෙන්වන්නේ මේ හිතේ තියෙන ගතිය රූපෙට බැහැගන්න බැරි වෙන්න. හොඳට මේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් දකින්නකම හින්දාමයි දැකපුකම හින්දාමයි සතිපට්ඨානෙ වඩන්නේ. ඒ කියන්නේ දුක ඇති කරන සත්පුද්ගල නිමිත්ත පෙනෙන රූපෙට බැහැගන්න සංඥානක කයට බැහැගන්න බැරි වෙනවා. මේ පෙන්නන්නේ ඔබ. සත්පුද්ගල හැඟීම එකයි ආදරේ සෙනෙහස කියන ගති තියෙන්නේ. ඒ ආදරේ සෙනෙහසෙන් යුක්ත ගති සත්පුද්ගල හැඟීම පෙනෙන රූපේ පැත්තට දැසගත්තොත් ඔබට දැන් මෙහෙම ඉන්නකොට බලන්න ඔබේ හිත තියෙන්නේ මේ විපල්ලාස තියෙනවා සංඥා චිත්ත දිට්ඨි. කෙනෙකුට සංඥාවක්ම තියෙනවා හැඳිනීමක්ම තියෙනවා තව බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. දිට්ඨියක්ම තියෙනවා ලෝකයට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නැරිලා තව තැනක ඉපදෙන. පෙර කොහේ හරි ඉඳලා මෙහෙට ආපු මෙහෙ ඉඳන් ආපහු කොහේ හරි ඉපදෙන්න පුළුවන් සසර යන සත්‍යයෝ ඉන්නවා කියලා දිට්ඨියක්මත් තියෙනවා. එහෙම නැත්නම් සත්‍ය පුද්ගල සංඥාවක් තියෙනවා. එහෙම නැත්නම් දැන් මෙහෙම ඉන්නකොට තව බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හිත හෝ ඔබට තියෙනවා. දැනුම හෝ ඔබට තියෙනවා. අනිත් අය හෝ තියෙනවා. ඔය තුන් පොළම ගෙවෙන කම්ම ඔබට මේ සතිපට්ඨාන වඩනවා කියන එක කරන්න වෙනවා. රූපයක සත්‍යයක් ඉන්නවා කියන සංඥාවක් නැකනකම්, ධිට්ඨියක් නැකනකම්, හිතට නැකනකම්. එතනදී ඉස්සෙල්ලාම නැකෙන්නේ දිට්ඨිය ඊගාට නැකෙන්නේ චිත්තය ඊගාට අන්තිමට තමයි සංඥා නැකෙන්නේ. එතකොට තමන් සතිපට්ඨාන වඩන්නේ ඇයි කියන කාරණාව හොඳට තේරෙන්න ඕනේ. මේක ගැටුවහම සතරට සත්‍ය මහා ගැඹුර නෑ පටල ගන්න එපා. ඒ කියන්නේ දරුවා කියලා සිහි කළ හැකි සිහි කරන්න පෙර වැරද්ද නිසා සුවුම් පැත්තේ දරුවෙක් හිටියා කියලා අතුරු කරපු ගනුදෙනුව නිසායි. දරුවා බලන්න යන්න පුළුවන් කියලා දරුවාගේ ඌ රූපයක් ਬਾහිර තියනවා කියන ක්‍රම නිසායි මේ සිහි වෙන්නේ. එතකොට Taman දන්නවා ඔය මානසික මට්ටම දරුවෙක් හිටියා දරුවා ඉන්නවා කියන තැනක තිබුණොත් ඔය රූපේ දහුවා කියන තැනක හැඟීමකින් සෙනෙහසකින් හිටියොත් මම රේල් පාලක බෙල්ල තියාගත්තා වගේ දුක එන්නසම් දුක හදාගෙන දුකට හිත තියාගෙන ඉන්නේ. ඔය රූපේ කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, විවරණම් වෙන්න පුළුවන් රූපයකටයි මම දරුවා කියලා මේ තණ්හාවෙ හිත තබාගෙන ඉන්නේ. කැඩෙන දවසට, බිඳෙන දවසට, වෙනස් වෙන දවසට දුක එනවා කියලා දන්නවා. දුකට හේතුව දන්නවා පිනුණු රූපේ සැබෑ ස්වභාවය නොදැන හිතෙන් ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතින්ම හිතලා මේ හිතපු දේ පෙනෙන රූපෙට රූපෙ පෙනුනේ මේ හිතපු දෙයට කියලා යා කරන මොඩකම කියලා දන්නවා මේ දෙක එකට යාවුනේ නැත්තම් පෙනෙන රූපය අනාත්මයි සිහි කරන රූපය මම දරුවා කියලා ආදරේ පිළිහඳ තියෙන හැඟීම සිහි කරන්න පුළුවන් හැඟීම කර්ම කෙලෙස් ආධ්‍යාත්මිකයි. පෙනෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන ස්කන්ධ. මේ දෙක එකට යා නොකොලොත් ඒ රූපේ කැඩෙන බිඳෙන වෙනස් වෙන දවසට දරුවා මැරිච්ච දරුවට හානි වෙච්ච දුක මට විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවකට ඒ හින්දා සතිපට්ඨාන තමන් එහෙම දැනගත්තට හයිය නැතාම තමන්ට ඒ මට්ටමේ ඉන්න පුරුද්දට සිහි වෙන්නම රූපේ බලාගෙන දරුවා කියලාමයි රූපේ පෙනෙනකොටම සිහි වෙනකොටම දරුවට කියන්න ඕන මම මෙහෙම කරන්න එපා කියලා කියලා විස්තර කතා කරලා ඉවරයි. ඒ නිසා ටික ටික පුරුදු කරනවා දරුවා කියලා සිහි වෙනකොටම නෑ මට සරුව කියලා සිහිනුවට ඇස් ඉදිරි පිටට ආවේ එන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා බලමු. එතකොට සතිපට්ඨාන කායගත සතිය වඩන්නේ මොකක් නිසාද කියන නෝනත් ඔබට තේරෙයි. දුක දන්නවා දුක්ඛ සමුදය දන්නවා දුක්ඛ නිරෝධය දන්න නිසාමයි මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. එහෙම නැතුව බොරුවට ඔය චතුරාර්ය සත්‍ය අවබෝධය නැතුව සතිපට්ඨාන කෙනෙක් වැළුවා කියලා මේ ඥාන දර්ශනය මොහු කරන්නේ නැහැ. මොහු කරන්නේ ඥාන දර්ශනයක් කියන්නේ. කෙස්ලොම් නේදත් කියලා බැලුවේ හැකි ඕන තරම්. ඒකෙන් චිත්ත සමතයක් කියලා මිසක ඥාන දර්ශනයක් කියන්නේ නැහැ. ওই විදිහට බලනකොට බාහිර බලනවා වගේම මේ කයත් බලනවා. මේ කය මම වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ ශරීරේ කන පුනාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත අනාත්ම රූපයක් ඇස් ඉදිරියට පෙනෙන්නේ. පෙනෙනකොට මේ රූප නිමිතියකින් ඔසවලා අරගෙන මේ මම නේද කියලා තණ්හාව ඇති වෙන විදිහට හිතලා හිතෙන් ඒ හිතපේක මේ ආහාරයෙන් හැදුණු කයයි මේ කය හිතපු එකයි හිතට සිහි කරන මමයි කියලා දෙක යා කළා යොබ මේ කය මම කරගෙන ඉන්නේ දැන් මේ කය මගේ කියන තැනක දැනෙනකම තමයි දුක. දුක ඇති කරපු හේතු ටික තමයි මේ කය මේ රූපය හිතෙන් සිහි කළා මේ මම කියලා තණ්හාව ආත්ම ස්නේහය ඇති වෙන විදිහට හිතෙන් ඇති කරගත්ත නිමිත්ත ඒක මේ කයට සසඳපු ගැට ගහපු දෝෂී යොයි තියෙන දුකයි දුක සමුදය එකට ඔබ දන්නවා හිතේ තියෙන මම කියලා සිහි කරන සෙනෙහයවන්ත ගතිය මේ ශරීරයට දැසගත්තේ නැත්තම් ගැළපුණේ නැත්තම් මේ ශරීරයට මොනවා වුණත් දුක එන්නේ මට වුණා කියලා දුක එන්නේ කියලා දන්න හින්දා හිතේ මේ කය මම කියන ගතිය මේ කයට බැහැගන්න බැරි වෙන්න හිතේ තියෙන මම කියන හැඟීම මේ කයට මැච් වෙන්න බැරි වෙන්න තමයි මේ ශරීරයේ කුණුප කොටස් ටිකක් කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කෙස්ලොම් නේදත් සම්මස්නහර යුක්තයි කියලා ආධ්‍යාත්මික කයත් දෙන්නන්නේ මම කියන නිමිත්ත හැදන්න බැරිගෙන. ඔබට පුළුවන් මම කියලා ඔබ සිහි කරන්න. ඔන්න දැන් එපමණකින්ම කෙලෙස් නෑ කර්ම නෑ. මම කියලා සිහි කරගත්තාම දැන් මම කියන අදහස පිළි අරගෙන මේ මගේ කයයි කියන තැනකින් ඔබ තහවුරු කරලා හිටියොත් ඔන්න අනුසෝතගාමී සසර. මම කියලා සිහි වෙනකොටම මම කියලා සිහි වෙනවා කියන නිමිත්ත දැනෙන තැනට නැත්තම් දැනෙන මේ කයට තියන්න නැති වෙන්න. කයේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්නනවා නම් ඒකට කියනවා පටිසෝතගාමී කියලා. එතකොට මම වෙච්ච මේ කය දැක්ක මොකක් කියලාද දැකේ? දුක. දුක්ඛ සමුදය දකින්න මොකක්ද? මේ රූපය ඇත්ත නොදන්නා කම නිසා මේ රූප නිමිති හිතෙන් මොසොල්ලා අරගෙන මේ මමයි කියලා තණ්හාව ඇති වෙන ස්නේහවත් ඇති වෙන කම හැටියට හිතෙන් සිහි කළා ඒ සිහි කරපු දේ මේ දැනෙන හැඟෙන මේ කයයි සිහි වෙන්නේ මේ කයයි මේ කයයි සිහි වෙන්නේ කියලා දෙක එකක් කරපු දෝෂයටයි මේ කය තමන්ගේ වෙලා දුක මම කියලා සිහි කරගන්න පුළුවන් තණ්හාවෙන් යුක්ත නිමෙත්ත සතර මහා ධාතු කයට බැහැරුවේ නැත්තම් සැතඳුවේ නැත්තම් ගැළපුවේ නැත්තම් මේ කය මම අයි කියන දුකෙන් මිදෙනවා කියලා දන්නවා. මම කියන එක මේ කය මම වෙන කියන එක කියන්නේ අස්මිමානය කියලා හිතේ ඇති වෙන කෙලෙසයක් ඒක. වෙන කියන හැඟීම. ඒ කෙලෙසය මේ කයට බැහැරුවොත් බහලල තමයි දුක බැහැරුවේ නැත්නම් දුක එන්නේ නැහැ කියලා දන්න හින්දා සිහි කරනකොට මම කියලා හිතන්න පුළුවන් ගතිය මේ කයට බැහැගන්න එක අඩු කරගන්නයි බැරි වෙන්නයි මේ කයේ කායගත සතිය වඩන්නේ පෙන්වන්නේ කියලා තමයි. මම කියලා කෙනෙක් නෑ කියන්නේ නෙමෙයි. එයා දන්නවා මේ කය මම වෙන්නේ කොහොමද මම නොවෙන්නේ කොහොමද කියන එක දන්නවා. මේ රූපය නිසා අවිද්‍යාව මේ රූප නිමිත්ත සිහි කළා ඒ නිමිත්තට මම කියලා හැසිරිලා ඒ හැසිරුණු නිමිත්ත මේ කයට අයිති කියන තැනකින් සාධාරණය කළොත් මේ කය මම කියන කම හැදෙනව නේද කියලා දකින හින්දා මම නෑ කියන්නේ යම් වෙලාවක මේ රූපය ඇත්ත දැකලා මම කියන අදහස මේ කයට පහළන්නේ නැතුව මේ රූපය ඇත්ත පෙනුනොත් මේ මම කියන හැඟීමට පවතින්න බෑ නිරුද්ධ වෙනවා නේද කියලා දැක්කොත් මම ඉන්නවා කියලා කියන්නේ නැහැ. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ කියලා තමන් හොඳට දන්නවා. තමන්ව හැදෙන හැටි දන්නවා තමන්ව නැහැදෙන හැටි දන්නවා. ඒ කියන්නේ දුක හැදෙන හැටි දන්නවා නැති වෙන හැටි දන්නවා. ඔන්න ඔය ටික හොඳට පොඩ්ඩක් මතක තබා ගන්නද විශේෂයෙන්ම වග බලා ගන්නද ඉඳගෙන ඉන්නකොට ගෙවල් දොරවල් වැඩ කරනකොට හිත ගැන පරිස්සම් වෙන්න හිතට සිහි වෙන සිහි වෙන අරමුණක් අරමුණක් ගානේ ඔබ නිවන් දකින්නවද සසරට යනවද කියන එක ඔබටම තීරණය කළ හැකියි අද දවසේ උදේ ඉඳන් මේ වෙනකම් මම වැඩි වෙලාවක් ගත කළේ සසරට යන විදිහටද නිවනට යන විදිහටද කියලා තීරණය කළ හැකියි. සසරට යන ලෝකයේ තුල මම පැටලි පැටලි වැරදි වැරදි හැර නිවනට යන යම් මට්ටමක් බලලා උත්සාහවත් වෙලා තියෙනවා නේද කියලා ඔබට බැලිය හැකියි. ඔය දෙපැත්ත නැති ලෝකයට දෙපැත්තක් පෙන්වලා දුන්නේ කියලා දුන්නේ නැති ලෝකයට යන්න තැනක් නැහැ දුකින් තොරව. සිහි කරන්නේ කෙවල් දොරවල් දුවාදරු වස්තු ගැනමයි යාට පෙනෙන්නේ ඒවමයි ආපහු සිහි කරන්නේ ඒවම එකම එක දොරටුවයි තියෙන්නේ. මෙයාට දැන් දෙපැත්තක් තියෙනවා ගෙවල් දොරවල් යාන වාහන කියලා ලෝකයා සිහි කරන මානසික මට්ටමක් දන්නවා. එහෙම සිහි කළ බාහිර ආයතන ටිකේ ගෙවල් ගොල් තියෙනවා කියලා ලෝකයා හිතාගෙන ඉන්නවා කියලා දන්නවා. නමුත් ඕකෙ මිදෙන්නත් දන්නවා ඒ සිහි වෙන හැම දෙයක්ම ඒ විදිහට පිළිගන්නේ නැතුව ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්වෝ Tamanට මේ මායාවේ තොන්දුවෙන් මිදලා යන්න පුළුවන් නේද කියලා දන්නවා. ඔන්න ඔය ටික ගැන හොඳට වග බලා ගන්න කියන කාරණාව මතක් කරනවා. උපදින හැම අරමුණක් ගානෙම Tamanට තියෙයි මොකද්ද? අනුසෝතගාමී වෙනවද? පටිසෝතගාමී වෙනවද? සෝත කියන්නේ මොකද්ද? සෝතය කියනකොට අපි දක්ෂ වෙන්න ඕනේ කනට සෝත කියනවා. කෙලෙස් වලට සෝත කියනවා. ධර්ම සද්ධාර්ම මාර්ගයට සෝත කියලා කියනවා. කනට ඇහෙනවටත් සෝත කියලා කියනවා කනට. කෙලෙස් සහගත සැඩපහරටත් කියනවා සෝත කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයටත් කියනවා සෝත කියලා. ගහගෙන යනවා. ඒකත් ගහගෙන යනවා. සෝත ආපන්න සෝතාපන්න සෝ කර්ම සෝතේට පැමිණෙන නිසා සෝතාපන්නයි. එයා ගහගෙන යනවා නියත වශයෙන්ම නිවනට. ඒ හින්දා ඒකට සෝතේ කියලා කියනවා ධර්ම සෝතේ සෝතාපන්නයි සෝතේට පැමුණුත් ගහගෙන යනවා නියතයි නියතියක් මොකේදද නිවනට. කෙලෙස් ටිකට සෝත කියලා කියනවා හැඩ පහක්. ඒකට වැටෙනොත් මොකද ගහගෙන යනවා නියතයි පාඩද සසරට. ඒ හින්දා දැන් මෙතනදී අනුසෝතගාමී කියලා කියන්නේ සසරට අනුව යනවා. ක්ලේශ ස්රෝතයට අනුව යනවා. ගහගෙන යනවා. පටිසෝතගාමී කියලා කියනවා මොකද්ද? සෝතයට ප්‍රතිවිරුද්ධව බලන්න මේ දෙකෙන් පහසු කෝකද කියලා වේගෙන් ගහගෙන යන ජලාශයක් තිබුණු ගඟක වතුර පාරක් වේගෙන් ගහගෙන එනකොට ඔකට ඔගොල්ලෝ පෑන්නොත් ගහගෙන යන වතුර පාරට අනුව ඔහේ ගහගෙන යන එකද පහසු උඩහට පීනන එකද පහසු ගහගෙන යන එක පහසුයි හරි පහසුනේ ඒකමයි දරුවා කියලා සිහි වෙනකොට දරුවා කියලා හිතන හිතලා ඒ විදිහට හිතෙන් කියෙන් කීවෙන් කරන්න හරි පහසුයි. ආයි කිසි අපහසුයක් නැහැ. හැබැයි විවේකයෙන් එන සැඩපහර උඩහට කියනවා කියන එක පහසු නෑ අපහසුයි වගේ දරුවා කියලා සිහි වෙනකොට නෑ මම දරුවා කියලා සිහිනාට ඇස් ඉදිරියට තාවෙ මෙන්න මෙහෙම රූපයක් නේද කියලා සතිපට්ඨානයකට යනවා කියන එක ලේසි නෑ. පහතට ගලන ගඟක උඩහට යනවා වගේ. ඒක බාහුව බලය තියෙන, වීර්ය බලය තියෙන කෙනාම වීර්යම කටයුතුයි මිසක කරගත යුතුයි මිසක දුබල කෙනෙකුට පුළුවන්. මේකෙදි වීර්ය කියන්නේ ඇඟේ වීර්ය නෙමෙයි. ප්‍රඥාවේ වීර්ය. එයාට ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. gedara dore ඉඳිමින් මිදුල් අතුගාමින්, ගේ අතුගාමින්, දරුවන්ගේ රෙදි ටික හොදමින්, හාල් ටික ගරමින්, බත් ටික බෙදමින්, පිඟම් හොදමින්, වලන් ටික හොදමින් මේ කරද්දි හිතේ හිතේ හිතේ හිතේ මේ කය දරුවා පුද්ගලයා සත්‍යය කියලා තීදෙන හැම එකකම තමන් දන්නවා දැන් ඒකේ ඒ විදිහටම තහවුරු කළොත් මොකද වෙන්නේ? සතරට යනවා සතරට ගහගෙන යනවා කියලා දන්නවා ඒ නිමිත්ත ඒ විදිහට පිළිගන්නේ නැතුව සිහි වෙන නිමිත්ත උදව් කරගෙන සතිපවත්තන පැත්තට ගියොත්, කය ඇත්ත පෙන්වන පැත්තට ගියොත්, රූපය ඇත්ත පෙන්වන පැත්තට ගියොත් නිවනට යනවා කියලා දරනවා. ටික ටික හුරු කරනවා, ටික ටික පුරුදු කරනවා. මෙහෙම කරනකොට කරනකොට කරනකොට ඒක හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ හිත කියන එක හදන්න පුළුවන් එකක්. හදන්න බැරි එකක් නම් කියන්නේ නැහැ කියලා. ඔගොල්ලෝ හොඳට බලන්න මනුස්ස ලෝකේ කියලා කියන්නේ සුගතිය. දුගතියක් කියන්නේ සුගතියක් වෙච්ච මනුස්ස ලෝකයක ජීවිතේ ජීවත් කරන්න මෙච්චර අපහසු නම් ප්‍රශ්න ගැටලු නම් කරදර නම් නිന്ദා අපහාස ඇනුම් බඳුම් තාලන පීඩන නම් ආහාර පාන ටික හොයාගන්න දේවල් දොරල් හදාගන්න යන එන ගමන් බිමන් හදාගන්න මෙච්චර අපහසු නම් දුගතියක පැවැත්ම කොච්චර දුක් සහිත සහිත වේද කියන එකත් හිතන්න. ඒ වගේම මේ තරම් අමාරුවෙන් හරි උත්සාහවත් වෙලා ආහාර පාන ටික සපයාගෙන ගියත් දුරක් හදාගෙන මේ කොහොම හරි කරගත්තොත් මෙතනින් ප්‍රශ්නේ ඉවර නම් කමක් නැහැ. නමුත් කෙලවරක් නැහැ. බොහොම අමාරුවෙන් දුක් විඳලා ගයක් තොරක් හදලා සමායට අවුව වැස්ස පින්න තාදිය බලන් නැතුව මැටි මදුරු අවුසුලම් ඔක්කොගෙම මහන්සි වෙලා මුදලක් එකතු කළා කළා ගයක් හදාගන්න නොබෝ දවසකින් මැරලා යනවා. ගිහිල්ලා පටන් ගන්නවා ආයෙත් එහා පැත්තේ ගයක් හදන්න. ආයෙත් ඕක හදන්න හදලා ඔය වගේම මුළු ජීවිතයම දිය කළා දිය කළා දිය කළා යන්තම් ගියේ හදාගත්ත විතරයි පදිච්චි වෙන වෙලකල් ඉන්නම් වෙන්නේ හැමදාම පින්වතුනි ස්ථීර නවාතනක් නැතුව කාගිවත් පිටක් පිළිසරණක් නැතුව ඉන්ද තැනක් නැතුව බස් හෝල්ට් ගානේ අම්බලම් ගානේ රැට ඔහි ඔහි ලැකලක යන මිනිස්සෙක් අත්ති මිනිස්සෙක් ජීවිතය මොනතරම් අසරණද ඒ ජීවිතයේ අපේ ජීවිතයේ අතර වෙනසක් නැහැ ස්ථීර නවාතනක් නැති අම්බලමින් අම්බලමට යන මේ අම්බලම් සහගත ජීවිතයේ මාසරණයකින් මුතුනි අපිට ඒක තේරෙන්නේ නැහැ ඒ වගේම සත්පුරුෂ භූමියක් තියෙන කාලයක සත්පුරුෂ ධර්මයක් තියෙන කාලයක ඉපදිලා ඒක වඩා ගන්න මෙච්චර අපහසු නම් මෙච්චර තේරෙන්නේ නැත්තම් මං කිය අවුරුදු පහක පොඩි ළමයෙකු අවුරුදු 20 ගානක මල්ලෝ පොරකාරයෙකු යුද්ධෙට දැම වගේ වැඩක් නේ අපිට වෙලා තියෙන්නේ. ඉතින් හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා මේ අවුරුදු 50ක 60ක ජීවිතය ඇත්ත කරගන්න එපා. මේ ජීවිත අවුරුදු 50ට ඔබට ඇත්ත නොවේවා. කොහොම හරි ධෛර්යය දාන්න. මේ ප්‍රශ්නෙන් පැනලා යෑම නෙමෙයි මේකට තියෙන උත්තරේ. ඒ කියන්නේ කෙවල් දොරවල් දාලා ආරම්භ ගත වෙන්න ඕනේ කියලා. ඔකට තියෙන උත්තරේ නෑ. එහෙම ගියා කියලා එහෙම හිතත් බෑ. එහෙම හරියන්නේ නැහැ. නමුත් අපේ දක්ෂ වියුතු ටික ටික හරි ටික ටික හරි ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කෙරුවත් ජීවිතයේ අන්තිම මොහොත වෙනකොට ජීවිතයට පිටක් පිළිසරණක් ලැබෙන ධර්මයක් ටික ටික හරි ජීවිතයට අල්ලලා දෙන්න බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ කච්චින කෝමේ අනුවිච්චිනෝ සත්වක්මචාරී සුට්ටෝ නමංකෝ කියන්නේ අෂ්ටම සූත්‍රයේ තියෙනවා අලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ සෝහම් පච්චමේ කාලේ සත්වක්මචාරී සුට්ටෝ නමංකෝ භවිස්සාමීති පබ්බජිතේ නබින්න පච්ච වෙපිටම්පා තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදී සත්‍වත්මචාරින් වහන්සේලා බැරි වෙලා හරි ඇහුවොත් මෙච්චර කාලයක් මේ ශාසනය හැසිරුණා පැවිද්දේ කැටිටි හිටිය නැත්නම් ගිහියෙක් කැටිට තම ඕගොල්ලෝ බෞද්ධයෝ කියලා හිටියා බහ භාවනා කළා ඕගොල්ලෝ ලැබු විශේෂ අධිගමයක් වෙනවට අල්ලමරිය ඥාන දර්ශන විශේෂෝ විශේෂණය පිණිස පවතින ආර්ය මාර්ග ඥාන දර්ශනයක් මට තියෙනවද මගේ ජීවිතයේ අන්තිම කාලෙදී සරණාත්මචාරයන් ඇහුවොත් ඔබේ ජීවිතයේ ඔබ ලැබපු විශේෂයක් තියෙද කියලා බකු නොවි උත්තර දීගන්න බැරුව ඉන්නේ නැතුව ඔව් මට විශේෂණයක් තියෙයි කියලා බය නැතුව කියන්න පුළුවන් නුවණක් උපදවමින්ද තමන් ඉන්නේ නුවණ කමාගෙන යමින්ද තමන් ඉන්නේ කියලා තමන්වම සිහි කරලා බලන්න කියනවා. හ්ම් තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ ධර්මචාරයෙන් වහන්සලා ඇහුවොත් මෙච්චර කාලයක් මේ ශාසනය ඇසුරු කළා මොකද ඔබට ලැබු යම් විශේෂ අධිගමනයක් තියෙයිද මේ ශාසනයෙන් ගත්ත පළ ප්‍රයෝජනයක් තියෙයිද කියලා ඇහුවොත් මක්කු නොවි උත්තර දෙන්න බැරුව නිහඬ වෙන්නේ නැති තත්ත්වයට පත් නොවි බය නැතුව කියන්න පුළුවන් ධර්මයක් මට තියෙනවා කියලා කියන්න පුළුවන් ධර්මයක් හැදෙන තැනක ඉන්නවද කියලා බලන්න හැදෙනවද කියලා හැදෙන තැනක ඉන්නවද කියලා ඒ හින්දා මේ දීර්ඝ සංසාර සාපේක්ෂව මේ මොහොතේ මේ දැන් ඕගොල්ලෝ සෝවාන් වුණේ හෝ සකදාගාමුනේ අනාගාමුනේ අරියත් උනේ නැහැ කියලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එපමණකින් මෝඩයි අනුවන යක්ඥානයි නෙමෙයි. එපමණකින් අපි ප්‍රමාදයි නෙමෙයි. මේ දීර්ඝ සංසාරට සාපේක්ෂ මුළු ජීවිතේම වියදම් කළා හරි. ජීවිතයේ අන්තිම මොහොතදී හරි සෝවාන් ඵලයකටවත් පත් වෙන්න පුළුවන් නම් ඒත් අප්‍රමාදයි. ඒත් වහා නිවන් දැක්කා. ශීඝ්‍ර නිවන් දැක්කා. ඉක්මනට නිවන් දැක්කා වගේ. හිතන්න එපා හේත මන්දයි කියලා නැති කියලා වහා නිවන් දැක්කා. ඉක්මනට නිවන් දැක්කා. ශීඝ්‍රයෙන් නිවන් දැක්කවා කියලා හිතන්න. හිතලා මම මේ පෙන්නන අර්ථය ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ නියමම උත්තරයක් කියලා සෝල්ට දෙන්නේ. කිසි වෙලාවක මම බණ කිව්වේ නැහැ. ඊගාව දේශනාවේදී මම මොකද්ද කියන්නේ කියන තැනකින් සූත්‍රය පෙරලා මම හැමදාම බලන්නේ මගේ මනස දිහා මට මේ කරුණ අපැහැදිලින මේ අපැහැදිලිකම ලෝකේ හැමෝටම තියෙනවා මට මේ දුක සමුදය ගැළ දුක තේරෙනවා නම් සමුදය තාම හරියට වැටහෙන්නේ නැහැ එහෙනම් මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා මට සමුදය තේරෙනවා නිරෝධය තේරෙනවා එහෙනම් මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා ඒක මම දන්නවා මට දුක තේරුණා නමුත් සමුදය නිරෝධය මාර්ගයේ පැහැදිලි නම් මට දුක තේරෙන්නේ නැහැ මට මේ කෙලෙස් ටික සමුදය සත්‍ය කියලා හොඳට තේරෙනවා. නමුත් මට දුක තාම හරියට නිවැරදිව පේන්නේ නැහැ. මාර්ගය පේන්නේ නැහැ. නිරෝධය පේන්නේ නැහැ. එහෙනම් මට දුක පේන්නේ නැහැ. මොකද මේ සත්‍ය හතර එකට තියෙනවා. යමෙක් දුක පිරිසිඳ දැකනන් එයා සමුදය ප්‍රහාණය කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මඟ වඩපු කෙනෙක් වෙනවා. යමෙක් සමුදය ප්‍රහාණය කළා නම් එයා දුක පිළිසිඳ දැක්ක කෙනෙක් නිරෝධය වඩපු කෙනෙක් මාර්ගය නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මාර්ගය වඩපු කෙනෙක් වෙනවා. යමෙක් නිරෝධය දැක්කහම එයා දුක පිළිසිඳ දැක්ක කෙනෙක් සමුදය ප්‍රහාණය කළ කෙනෙක් මඟ වඩපු කෙනෙක් වෙනවා. යමෙක් මඟ වැදුවා එයා දුක පිළිසින් දැක්ක කෙනෙක් සමුදය ප්‍රහාණය කළ කෙනෙක් නිරෝධී සාක්ෂාත් කළ කෙනෙක් කියලා මේ හතර කෘත්‍යයකට මේ දරුවා කියන තැන දුක දුක ඇති උනේ මේ තණ්හාව මේ නිමිත්තට ගලපපු මේ මෝඩකම නිසායි. මේ තණ්හාවේ නිමිත්ත මේ රූපෙට ගැලපෙන්නේ නැත්නම් දුක නැති වෙනවා. ඒ සඳහා මේ සතිපට්ඨාන වැඩි යුතුයි කියලා මේක කරනකොටම ඉබේම කරනකොටම තණ්හාව නැති වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා සමුදය ප්‍රහාණය වෙලා දුක පිරිසිදු දකිනවා කියන එක වෙලා. හතරම එකට වෙනවා. සතිපට්ඨානෙ වඩනකොටම හතරම එකට වෙනවා. නොවැඩනකොට හතරම එකට තියෙනවා. වෙන වෙනම දකින්න පසුක. නිවැරදිව චතුරාර්ය සත්‍යයේ ලක්ෂණය දකින්නේ. කොතනක හරි චතුරාර්ය සත්‍ය පනවයි නම් පනවන ලක්ෂණේ දුක විතරක් හොඳට පැහැදිලි, සමුදය අපැහැදිලි නම් හතරම අපැහැදිලි කියලා දකින්න. මම දුක වගේ දෙයක් හිතාගෙන කරනවා දුක්ඛ සත්‍ය වගේ දෙයක්. සමුදය සත්‍ය තණ්හාව මගේ හිතේ ඇති වෙන්නේ ලෝකෙම හිතේ ඇති වෙන්නේ කියලා තේරෙනවා. නමුත් දුක ප්‍රකට නැහැ කියලා කියනවා නම් ඔබට දුක තේරෙන්නේ නැහැ කියලා මතක තබා ගන්න. ඒ නිසා එක අරමුණක් ගන්න. දුක එනවා කියන එක අරමුණක ඕකෙම කිලිස් ටිකක් ඒ කිලිස් ටික හිතුවම දුක නැති වුණොත් ඒකට මේක කටයුතු. කියලා හතරම තියෙන කරනකොට මේ කායගත සතිය වඩලා ඉවරන රූපේ පිළිසිඳ දැකලා ඉවරයි තණ්හාව ගෙවිලා දුක නිරුද්ධ වෙලා එකටම වෙනස් වෙන්නේ සතිපට්ඨාන වඩලා ඉවර නැත්තම් රූපේ පිළිසිඳ දැකවන කෙනෙක් වගේ පෙනෙනවා දුකේ යුක්ත නිරෝධි නැහැ ඔක්කොම එකට තියෙනවා ඕනම සත්‍යය කියලා බලන්න කරකෝ දුක නිරුද්ධ වෙලා නම් ස්කන්ධ ටික පිළිසිඳ දැකලා සතිපට්ඨාන වඩලා සමුදේ ග්‍රහණය වෙලා එකට පිළි. ඒකෙන් දකින්න සත්‍ය කියන එකේ සත්‍ය ලක්ෂණ ටික. එතකොට හොයාගත්ත හැකි වෙන වෙනම ගත්තොත් අපිට මේක නම් තේරෙනවා මේක නම් තේරෙනවා වගේ තේරෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍යයේ වෙන වෙනම එක සත්‍යයක් තේරෙනවා අන සත්‍ය තේරෙන්නේ නැහැ කියන එකක් නෑ. අවබෝධ වුණා නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වුණා මිසක අවබෝධ නොවුනේ නම් චතුරාර්ය සත්‍යම අවබෝධ එක සත්‍යයක් අවබෝධ වෙලා ඊට පස්සේ ඊගාව සත්‍ය ඊට පස්සේ ඊගාව සත්‍ය ඊට පස්සේ ඊගාව සත්‍ය කියන එකක් නැහැ. සත්‍ය ඥානයේදී මේ හතරම එකට තියෙනවා. කෘත්‍යයේදී මේක පිළිසින දැකීමකට යුතු මේක ප්‍රහාණයකට යුතු මේ නිරෝධී සාක්ෂාත් කර යුතු මේ වග වැඩි යුතුයි කියලා හතරම කෘත්‍යයක කටයුතු ටික ඉතුරු වෙනවා. කළ ඉවරනා මේක පිළිසිඳ දැක්කා මේක ප්‍රහාණය කළා මේක සාක්ෂාත් කළා මේක වැඩුවා ඉවරයි හතරම ඉවරයි හතරම දැනගත්ත හතරම කටයුතු ටික එක තමයි තියෙන කළා ඉවර වුණේ හතරම එකට ඒවා ත්‍රිපරිවර්තන දවසාකර යතහ භූත ඥාන දර්ශන සූසුත මේ වට තුන දොළොස් ආකාරයකට වඩා ඉවර වෙනකොට පිරිසුදු වෙලා තින්නේ මොකද වුණා යතහ භූත ඥාන දර්ශනේ මොකද යතහ භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඇස් ඉදිරිපිට එන රූපේ වූ ස්වභාවය පවතින ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අනිමිත්ත ශුන්්‍යත අපහිත ස්වභාවය පත්‍යන සාහරණ පත්‍යන විට නිරුද්ධ වන ස්වභාවය පිරිසුදු වෙලා ඇති හොඳට ඔබට නෑ ඉතුරු වෙලා දෙමෝපියෝ නෑදෑය සහෝදර ඥාති හිතේසී හිත මිත්‍රයෝ ඉන්න ඉස්ක ආයතන මිනිස්යන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ නිර්සත්‍යයන්ගේ වූ ආයතන ටික ඉන්න ලෝක ඉතුරු වෙලා නැති ඔබට මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම නැති කරන මගයි කියන මේ හතරම චතුරාර්ය සත්‍ය දැකගන්නක්ම වෙනවා. ඒ තුල තමන්වත් තව කෙනෙක්වත් ඉතුරු නොවේ. මෙන්න මේ ලක්ෂණ ටිකෙන් තේරුම් ගන්නද සත්‍ය කියනක මොකක්ද කියලා අද ටිකක් අපහසු කාලවකවානුවක් වෙලා රත්තරම් වගේ දේක් තියෙන නිසා රත්තරම් හොයන්න අමාරුයි. ඒ කියන්නේ සද්ධර්මයේ වගේ දේක් තියෙනවාද සද්ධර්මයක් තියේ මට පුළුවන් විදිහට මම මේ සාධාරණයක් කරන්න හදන්නේ අවංකවම කිව්වොත් ඕගොල්ලෝ වෙනුනුත් නෙමෙයි. මම වෙනුනුත් නෙමෙයි. මේ ඉන්න අය මේක කොම්පිලි නොගත්තත් මට කමක් නැහැ. බුද්ධ ශාසනය වෙන්නේ. අද දවසේදී යම් සාධාරණයක් ඉෂ්ට කළ ශාසනයේ නිවැරදි යමක් ඇති නොකොල්ලොත් අනාගතයේ හේතු සම්පත් ඇති මේට අපිට වඩා හොඳ දක්ෂයෝ නිවන් දකින්න හේතු සම්පත් ඇති ඒ නිවැරදි සත්පුරුෂ ඇසුරක මඟ පෙන්වීම නැතිවොත් එදාට මේ ශාසනය ඇසුරු කරන මේ මනසට පිටක් නැහැ බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය සඳහා පක්ෂම ජනතාවට අනුකම්පා පිණිස මොනවාම හරි දෙයක් මම කරන්න නැත්තේ. කොහොම හරි නිවන් දකින්න කියලා මොනවාම හරි මම කරන දෙයින් මම වල කපන්නේ පක්ෂම ජනතාවටයි කියන එක මම දන්නවා. මේ ඉන්න අය ඔබත් මාත් නැරලා යයි මෙතන ඉන්නේ ලක්ෂයයි නම් ওই ලක්ෂයට විතරක් නෙමෙයි මම වල කපන්නේ. කෙල්ලවරක් නැති අහිංසක ජීවිතවලට හෙට දවසේදී මම මුලා වෙන්න පාර හදනවා මම කියලා ගන්නවා. ඒ හින්දා මොන විදිහකට හරි උත්සාහවත් වෙන වැඩි වැඩි මම අදක්සයි. නමුත් මට පුළුවන් විදිහකට මම මේ ශාසනයට උපකාරයක් කරන්න හදන්නේ වර්තමානයේ ඉන්න ඕගොල්ලෝ අතර මට තේරෙනවා මම සමාජයට මේ කියන දේ සැප දෙන්නේ නැහැ. පිළිගන්නේ හිතවලට වැටෙන්නේ අමාරුයි. නමුත් මේ පණිවිඩයේ මේ වචනේ අර්ථය මේ අතර එක්කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි අරගත්තොත් අරගෙන ගියොත් කවදා හරි දවසක හොඳ ඔළුවක් තියෙන කෙනෙකුට මේක හම්බ වුණොත් එයා මේකෙන් මේ සත්‍ය අවබෝධ කරගෙන නිරෝධ සමාපත්තිය සම්බන්ධව නැගිට්ටොත් මුළු ලෝකෙම අනිත් පැත්තට හරවනවා මුළු බුද්ධ ශාසනයම අනිත් පැත්තට හරවනවා කියලා දන්නවා ඒක කරන්න මාවතයි මම පිළිසිතු කරන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේක වර්තමාන ලෝකේ ඔබ පිළිගත්තේ නැතත් පිළිගත්තත් නොගත්තත් ඒක ඔබ සතුයි මම කරන සාසන වගකීම. අවංකවම මමත් නිවන් දකින්ද මගේ නිවනට වඩා මගේ කැක්කුමක් තියෙන සාසනයට මගේ ආදරයක් තියෙන සාධනය. ඒක මම කරන්න කියන එකට මතක් කරනවා. අතීතයේදී මේ විදිහට කැක්කුමක් තියෙන ආදරයක් තියෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම සාසනයට කැක්කුමක් ආදරයක් තියෙන උපාසික උපාසිකාවෝ හිතපු නිසයි අද මට මේ ටික හම්බුනේ කියන එක මම දන්නවා. මොනවාම හරි දෙයක් කරන්නේ නැතුව Tamange කෙලෙස් ටිකට විතරක් දුරු වෙන වචනයකට සාධාරණය කරන්නේ මොනෝ හරි දෙයක් කරමින් Tamange පැවැත්ම විතරක් බලන්නේ නැතුව හොඳට උත්සාහවත් වෙන්න හිතලා සාසනය මත දවස වෙන්නේ උත්සාහවත් වෙන උපාසක උපාසිකාවන් අවශ්‍යමයි ඒ වගේම බුදුන් වහන්සේලා අවශ්‍යයි. ඒ අයයි හෙට දවසේ මගේ බුදුහාමුදුරනේ ශාසනය එහා පැත්තට තබන්නේ මිසක බෞද්ධ කියන ඔක්කොමල මේ ශාසනය කියන්නේ. බෞද්ධ කියන ඔක්කොමල මේ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ශාසනය පැවැත්මට උපකාර කරන්නේ. ඒක හොඳටම අදාළ තබා ගන්න. පුළුවන් තරම් සාධාරණයක් වෙන්නේ ශාසනයට වර්තමානව ජීවත් වෙන ඔබත් මමත් කරන නිවැරදි දේ මතයි කියන එක මතක තබා ගන්නද ඔබත් මමත් මොනවා හරි දෙයක් කළා කියලා මොනවා හරි දෙයකින් මේ ශාසනය යැපෙන්නේ නැහැ පවතින්නේ නැහැ. පෙළ දහමක් තියෙයි. පෙළ දහම අතහැරලා තමන්ගේ හිතු හිතු අදහස් වලට අර්ථ පෙන්වන කෙනා මිසක මේ කෙනා තරම් මේ ශාසනයට හානියක් කරන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටි ආගමක කෙනෙක්වත් කියන එකයි මම මතක් කරන්නේ. කඩුවක් කිනිස්සක් පොල්ලක් අරගෙන ආව කල්ලි ඕගොල්ලෝ දන්නවා පෙරෙන්ද අර මිනිහා හතුරෙක් කියලා. කිනිස්සේ ඉනේ ගහගෙන සිල් වෙද්ද පුරවගෙන ආව මොකද වෙන්නේ? ළඟට එනකම් හදන්නේ නේ. ආන් මේ වැඩේ වෙන නිසා ඒ වැඩේ කරන නිසා හැම දිනාටම මතක් කරනවා මේ කියන දෙයකින්වත් ඕගොල්ලෝ සාධාරණයක් කරන්නේ මේ කතා කරන දේ ජීවිතයට යොදලා ජීවිතය තුළ මොනතරම් ඇත්තද කියලා දැක්කොත් මිසක වචන ටිකකට නම් සීමා වෙලා කවදාවත් මේක ඇත්තයි කියලා නිවැරදි පණිවිඩයක් එහාට දෙන්න බෑ. ඒ හින්දා ඕගොල්ලන්ටත් මතක් කරන්නේ මේ කියන ටික අප්‍රමාදීව කරන්න. කෙටියෙන්ම කෙටියෙන් ගත්තාම මම ගත්තේ කියන්නේ ඒක උත්තරයයි. හිත පැත්තගෙන වග බලා ගන්න ඒ කෙටියේ දෙකක් අනුසෝතගාමී පටිසෝතගාමී මේ දෙපැත්තෙන් මම කොයි පැත්තටද යන්නේ අනුසෝතගාමී වුණොත් සසරක මම නෑදෑයෙක් පටිසෝතගාමී වුණොත් බුදුහාමුදුරට මම නෑදෑයෙක් මම සම්බුද්ධ ශාසනය පැත්තට යන කෙනෙක් මතු අනාගත පරම්පරාවට සාපේ නිර්මලව ගෙනියන්න ගිහි ගෙදරකින් දැන් හදමම උදව් කරනවා නේද කියලා සතුටු නැහැ. ඒ සඳහා පින්වත් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි කල්පනා කරගන්න ඒ පින්වත් සියලු දෙනා ජවල් දරවල නොයේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බුදුහාමුදුරුව මගේමයි ධර්මය මගේමයි සංඝරත්නය මගේමයි තුනුරුවන් හැර මට පිළිතක් කරන්නක් නැහැ කියන අදහසින් සංසාර විමුක්තියක් ළඟා කරගන්නට අවශ්‍ය අවබෝධය බලාගෙන මේ ස්ථානෙට ඇවිල්ලා මොනතරම් කායික මානසික අපහසුකම් තිබුණත් ඒවා මැඩගෙන මේ ධර්ම ශ්‍රවණය කළා බොහෝ වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන්ම පහල කරගත් සියලු කුසලයන් විශේෂයෙන්ම ඕගොල්ලන්ට මේ බණ ටික කියලා දෙන්න අපේ මේ සේනාසනේ ස්වාමීන් වහන්සේලාට හරියට මහන්ති වුණා මහන්ති වෙනවා අපේ රාහුල ස්වාමීන් වහන්සේ කස්සප කුටි හාමුදුරුවෝ ප්‍රමුඛ මේ සේනාසනේ වැඩ ඉන්නා වූ ඒ වගේම මීට සහ සම්බන්ධ වුණා වූ සියලුම ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේම වෙත්වා පින්වත් ස්වාමින් වහන්සේලා කරන ශාසන මාර්ග කටයුතු දියුණු තුනු කරගන්න තුන්වන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වෙන සනසෙත්වා කියලා මහා සංඝරත්නයට පින්වන් වන්දන කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ලෝකය සම්බුද්ධ ශාසනයත් මෙතින් මුතුන්වත් මෙතින් මුතුන් ගෙවල් වල රැකිලා සාදී ස්ථානට අධිකෘතු ශාසන මාමුෂ්ඨකාරක සීල දෙවියෝද මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨයට මේ ධාම ශ්‍රේෂ්ඨයට අධිකෘතු යම් දේවකන සමයක් සිටින සීල දෙවියෝද මෙතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවේශුර වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන භෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච උම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච උම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝතයන්තු සිවං පදං ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගිහිඥාතිත්වයෙන් මිය පරලෝකිය වූ සියලු ඥාතීන් සාසන ඥාතිත්වයෙන් අපවත් වී වදාළා වූ දෙහිති ගුරු දේවතුන් වහන්සේලා සිපත් කරන ගමන් මෙතෙන්ද සහ සම්බන්ධ වෙච්ච පින්වත් සියලුම දෙනාගේ නම් ඉන්නේ කාල යාත්‍රා කළා වූ මේ ජීවිතයේ දෙමව්පිය පුරවර සහෝදර දූතර නැදපත් මිත්‍රාදීන් සීපත් කරගන්න ඒ සියලු දෙනාත් සසරගත ඥාතිත්‍යයක් මත හෝ මේ පින්වතුන්ගේ පින් බලාපොරොත්තු යම් ප්‍රසස්සින ගියයවත් මේ මොහොතදී අපි සීපත් කරනවා ඒ සියලුම අප හැම දිනාගම නිය පරලෝක ඥාතින් දපින් අනුමෝදන් කරනවා ඒ අය මේ පින් අනුමෝදන් වෙලා දුකක සිටින දුකෙන් අත මිදී සපවත් භාවකටපත් වීම මුතුන් නිවන සැනසෙත්වා කියන අදහසින් අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු නිත්‍ය වශයෙන් ස්වාමීන් වහන්සේලා සතුටු බලන කටයුතු කරන සිව්පසෙන් උපස්ථාන කරන දායක කාරකාදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාට මේ පැමිණි පින්වත් සියලු දෙනාට මේ සත්‍ක්‍රියාව සිද්ධ කරගන්න ඕගලන්ට මෙතෙන්ට එන්නේ ඒක අවස්ථාව සලසලා එන්නට මේක කිවල් දරවල යම් ප්‍රසිද්ධ නම් ඒ සෑම දෙනාටත් අපි සියලු දෙනා සිද්ධ කරගත්තා මේ සීල කුසල ධර්මයන් ඵලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුර වේවා කරණ කෙන යහපත් අදහස් යන සමුත් වේවා එවැගේම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන් සීකමන වැඩවතාලා වූ උතුම් වූ වජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල ධර්මය උතුම් නිවම පිණිස පාරමිතාවක්ම වේවා ඕම් වන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කම්බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවචාතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡතු Música